විහරති සත්ත සුකොච්ඡංගේසු ඉද වික්ඛවේ බික්ඛු අච්ඡන්තං වා අච්ඡත්තං ධම්ම විචය සම්බොච්ඡංගං අත්තිමේ ධම්ම විචය සම්බොච්ඡං හෝති පජානාති අහංතං වා අච්ඡත්තං ධම්ම විචය සම්බොච්ඡංගං නත්තිමේ අච්ඡත්තං ධර්ම විචය සම්පොච්ඡං හෝති පජානාති යථාච උප්පන්නස්ස ධම්ම විචය සම්පොච්ඡං ගස්ස උප්පන්නං ධම්ම විචය සම්පොච්ඡං හෝති පජානාති යථාච උප්පන්නස්ස සම්පොච්ඡං ධම්ම විචය සම්පොච්ඡං ගස්ස භාවනාය පාරිභූයෝති සංජ පජානාති තී ශ්‍රද්ධා උත්සාහන මින්වත් අද අපි ඊයේ පටන් ගත්ත සතිපට්ඨාන සූත්‍රයේ ධර්මානුපස්සනාවයි පොච්චංග පරෝයේ ඉතිරි කොටස මෙවැනි දේශනාව අවසන් බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ අපි ඉතින් යාරත් ප්‍රධාන සූත්‍රය අනුව අපි මේදේශනා ධර්ම දේශනා විශේෂ අවස්ථා කියනවා අද විශේෂ දෙවෙනි ධර්ම දේශනාවයි අවස්ථාන බලාපොරොත්තු වෙන්නේ ඒ විශේෂ විශේෂ ධර්ම දේශනා දෙකටම ඉස්රායිතියාගේ මේ මොච්චංග පාරමය මේ මොච්චංග සම්බන්ධයෙන් මොච්චංග කියලා කියන්නේ බෝධියට අංගයක් බෝධිපාක්ෂීය ධර්මයක්. ඒ ධර්ම කොටස හතක් තියෙන බව බොහෝ බෞද්ධයෝ දක්න කාරණාව. සති, ධම්ම විචය, පීති, සුඛ, අසති, සමාධි, උපේක්ඛා. මේ අයදී අපේ අත තියෙන්නේ එකින් එක එකින් එකට තුරු දෙන ස්වරූපේ. ඉතිසල්ලාම වැඩගත්තු හොඳට විස්තර වශයෙන් දැනගත යුතු වූ සති සම්බොධ්‍යංගේ තමයි අපි කතා කරන්න පටන් ගන්නේ. මේ සති සම්බොධ්‍යංගයෙන් ඇති කරගත්තා අපි යම් යම් උපමාන රාශියක් අපි උපමාන දිගේම ඉතුරු පොත්‍යංග ධර්මටි ආදාපි සැපිච්ච වෙලාවේ ඇලියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු අපි ඊයේ කරපු ධර්ම දේශනාවේ කෙටි සාරාංශයක් වශයෙන් එහෙම නැත්නම් ඔය සංඝ ධර්ම සම්බන්ධයෙන් කරන ලද දේශනාවේ සංක්ෂිප්ත කිරීමක් වශයෙන් බලනවා නම් ඒ ඉස්ලාම අදත් ඉදිරිපත් කරගත්ත වාගේ සති සම්බොජ්ජංගය ගැන සර්වඥාන්ති කාමත්ම ඍජු ඒ වගේම ආරාධනා පූර්වක විවරණයක් තමයි කරන්නේ සංකල්ප අධ්‍යාත්ම සති සම්බොජ්ජංග මේ සම්පත්තිය සත්‍යං පරිණාම මොචකෝ පජානාති. ඒ සත්‍ය නැමැති බෝධි ආමය නැත්නම් නිවැරදි මුකිරීමේ මාර්ගයේ නිවන් දොරටුව තම සංකාරයේ ඇත්තේ නම් තම සංකාරයේ සතිය ඇති බව දැනගන්න. නාස්තිනේ අච්චත්තං සම්ප්‍රම් මොචංග අසංකම්ම අච්චත්තං සතිලම් මොචංග නාස්තිනේ අච්චත්තං සතිලම් මොචංගෝ දිමජාන. තම සංකාරයේ සතිය නැත්නම් නැති බව දැනගන්න. මේක තමයි සාමාන්‍ය වැදගත් කොටස. ඉතින් අපි තේරුම් ගත්තේ සතිය නැති බව දැනගැනීම. ඉතාමත් වටිනා සත්‍යයක් පොච්චක්ය. වැරදිලා කොහොමද වෙන්නේ? ඊට පස්සේ අනුපන්නන්ත සති සම්පෝච්චකට උපාදෝ හිතංග ප්‍රජානා. යම් වෙලාවක සතියේ ඉඳලා ඒ පුබ්ලියාසල සතිය පිහිටියා. සතිය ඇති වුණා. ආන්න එතකොට නැති වුණු තැනක ඉඳලා ආයෙත් නම් සතිය ඇති වුණා කිය. තම සංඥාවේ සතිය ඇති වෙච්ච බව දැනගන්න. ඊට පස්සේ උපන්නස සති සම්පෝච්ඡං ගත භාවනා පරිපූර්ණී හොති තාචපජාන. ඉපදුනා වූ පහළවුනා වූ ඒ සතිය දැන් ඉතින් භාවනාවෙන් ජීවනවලපත් වෙනවා. අඛණ්ඩ සතියක් එහෙම නැත්නම් සුපදේශිත සත්‍යයක් වඩපත් වෙනවා කියලා කරගන්න. මේක තමයි අපි සති සම්බෝධියේ කියලා පටන් ගන්න. අද ඒ වගේම සර්වඥාන්සේගේ ඒ සති සම්බෝධියේ පිළිබඳව සතිපට්ඨානය දක්වන ඒ කාරණාවලට ආනාපාන සති සූත්‍රයේ දක්වන ප්‍රතිදීමක් කරගත්තාම ඒකෙදි පෙන්නලා කියනවා ඒ සතිය දියුණු බව කර ගැනීමට අවශ්‍ය කරනා වූ අනෙකුත් ඒ අනුම කර්ම ධර්ම ඒ කියන්නේ සත්‍ය දියුණු කරන්න නම් ආනාපානසති සූත්‍රයේ එක කාරණාවක් මතක් කර දෙන්නේ සති සම්බොච්චං ගච්ඡාන්‍ය ධර්ම විසයේ යෝනිසෝ මනසිකාරය සති සම්බොච්චංගේ ධර්මසංතානයේ සාහෝකරයෙන් පිහිට සති සම්බොච්චංගේ ස්ථාවර කර ගැනීම පිණිස මේ යෝගාවචරය යෝනිසෝ මනසිකාරය පැවැත්වීම තමයි ඒ සතියට නැත්නම් අනුග්‍රහය කියලා දක්වන්නේ. ඒ වගේම තමයි එහිලා අයෝනිසෝ මනසිකාරය නැත්නම් අමනසිකාරය තමයි සතිය බාධා වෙන්න සතිය කැඩෙන්න හේතු වෙන්නේ. ඒක නිසා ඒකින් අපිට ගන්න පුළුවන් සතිය සඳහා ආසන්න කාරණා තමයි මෙහි කිරීම කියන්නේ. මේ සාමාන්‍ය වෙන්නේ මහන්සි භාවනා ක්‍රමයේ ඉතාමත්මවදාවේ යුක්තව මතක් කරලා දෙනවා. අරමුණ භාවනාවට නැන්මයි කියලා කියන්නේ. අරමුණ විපස්සනාවට නැන්මයි කියලා කියන්නේ අරමුණ මෙනෙහි කරයි කියන එක. යම් අරමුණක් අපිට මෙනෙහි කරගන්න බැරි වුණා නම් ඒ අරමුණ අපිට ගිහිලා භාවනාවට නැන්විලා නැහැ. එතකොට මේ මෙනෙහි කරගන්න බැරි අරමුණ විශේෂයි. දැනීමක් ලබන්න බැහැ. යමක් මෙහි ගන්න මෙනේ කරපු දේ දරගන්න පුළුවන්. මෙනේ නොකළා නම් ඒක අපින් ඉලුණා දරගන්න බෑ. ඒක නිසා මූල කර්මස්ථානය පිළිබඳ ගැඹුරක් සිතා ගැනීමක් විමර්ශන වීමක් අවශ්‍ය නම් මූල කර්මස්ථානයේ ආනාපාන ගත කෙනා නම් ඇතුළේ වශයෙන් පිටින් වශයෙන් ඉදිරියට වාරි මෙනේ කළ යුතුයි. මෙනේ කිරීමේ තමයි ඒක අර්ථය. ඒකේ ගුණ ඒකේ ලක්ෂණ දරගන්න පුළුවන්. මේ මානසික ආරේ නැති වුණා නම් මානසික ආරේට වැටුණා නම් මේ ඉති වේලාවවදීදී අපිට දැනවත ආශ්වාස ප්‍රශ්වාසයේද වේදන සංඛාය පුරා විහිල්ලා ගින්නද සත්‍යයකට වේදනාවකට ඉතිවිදකට ඉතිමතකට ඇවිසිච්ච හිතකට කියලා අපිට වග කියන්න. ඒ නිසා එහෙම වෙන්නේ නොකර සමහර විචක අරමුණෙම හිතේ ඉන්නේ. නමුත් යම් වෙලාවක හිත භාවනා වලින් පිළිගියෝ සංස්කාර වුණු මෙහි කිරීමේ යන්ත්‍රේ නැත්නම් අපිට ඒක නැවත ජීවත් කර ගැනීමට වැරද්ද සිද්ධියක් කර ගැනීමේ අවස්ථාවක් වෙනවා. ඒ නිසා මානසික ආරේ මෙහි කිරීම සමාජික සාධකය අරමුණු කිරීම වශයෙන් සඳහන් කරනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ දෙමළෙන් කියන්නේ නොලෙන් කියන. නොටික් කියනවා නම් නොවින් කියන. ඒ වගේම තමයි මෙනෙහි කරා නම් ඒ මෙනෙහි කරලේ පිළිබඳව දැනීමක් අතකා ගැනීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා සතියේ ඉස්සලාම අරමුණයි හිතයි සම්මුඛී භාවයක් ඇති කරගන්න. මොඩල පුණ දාලා අල්ලලා දෙන ගැටියක් තියෙනවා. මේක සමත භාවනාවේදී හසුරුවා දෙන විචක්කේ චෛතසිකයේ කෘත්‍යය. විචක්කේ කියන්නේ අරමුණට සිත නැංවීම. ඒ අරමුණත් එක්කේ අරමුණ රාශි රාශි වශයෙන් ඉඳි චිත්තක්ෂණයක තියෙනවා. ඒ තියෙන අරමුණ වලින් අපේ විඥානේ ගත්තේ මේ අරමුණයි කියන ඒකත් අරමුණට හිත මූලට මොනවාද ලබා ගැනීම නම් ඒ අරමුණ මෙහි කරනවා ඒක තමයි අරමුණට හිත නම් මොනවයි කියන ඒ නිසා සතිය අරමුණට හිත නැංවීමේ කෘත්‍ය කරනවා ඊළඟට කියන මේ ධම්ම විචේ සම්පොච්චය කියන කතා කරනකොට කියන්නේ අඥාය අටි මේ අවිචේති ඒ දැක්නාමා වූ අරමුණ අතරාර පරිණිකයි ධම්ම විජය කරන්නේ. විචක්ෂණ ඥානය කරන්නේ. විමසුම් නුවණින් කරන්නේ ඒකයි. ඒ නිසා අපි ඊයේ ගත්ත සති සම්මෝචනයේ ඇති බව දැන ගැනීම, නැති බව දැන ගැනීම, නැති තැන ආශ්‍රය කරනවා දැන ගැනීම, සාහරණතාවුන, සාහෘ වීම දැන ගැනීම කියන එකයි සතිපට්ඨාන සූත්‍රයේ ආනාපානසති සූත්‍රයෙන් අපි ඒක ආරම්භ සූත්‍රයක් වශයෙන් ගත්තාම ඒක කියලා දෙනවා අපට මේ ඇති වුණා වූ සති සම්පෝඥාංගය අවස්ථාවේදී සඳහා දිනු කරු කරගෙන සඳහා ආධාරණ කාරණා මානසික කාර්ය බව අමනික කාර්ය ඒක නැති අවශ්‍ය වීම සඳහා හේතු වෙන බව මේ කාරණා දෙකකින් අපි යනවා දැන් ධම්ම විචේ සම්පෝඥාංගය ධර්ම විචේ සම්පෝච්ඡන්ති කියන්නේ ඒ ඉදිරිපත් වෙන ආරම්භයේ ප්‍රඥාවෙන් විමසා බලනවා අපලා බලනවා ඒක මතකමයි කියන එක. ඒ කියන්නේ විචක්කය ආරම්භයේට නැංවීම කරනකොට විචාරය ආරම්භු කරනවා. ඒ නිසා විචක්ක විචාර දෙක අපි සාමාන්‍ය මේක සමත භාවනාවේදී ඥානන්ත වශයෙන් හඳුනගන්නේ විපස්සනාවේදී මේ සම්මා සති ඒ වගේම ධම්මවිදේ සම්පෝච්ඡංගේ වශයෙන් ගන්න පුළුවන්. ඒ නිසා අපි යම්කිසි ආරමුණක් පිළිබඳව ගැඹුරින් කතා කරන්න ඕන නම් ආරමුණකට තව තව සමීපව බලන්න ඕන අපි සමීපස්ත වෙන්න ඕන ආධන උච්චල බලන්න ඕන මෙනෙහි කර මෙනෙහි කරන්න කරන්න කරන්න ඉස්සර දැක්කට වැඩිය විවිධ ආකාර සම්පති විවිධ ආකාර සතරන් වලින් ආකාර වලින් අරමුණ නැවත නැවත දැකීම සිදු වෙනකොටයි මේ ධර්ම විචය. දැන් ධර්මානුකූලව මේ විමසා කරන සතිය. විමසු නොවන කාරණේ. ඒක නිසා මේ විචක්ක විචාර කියන කායිස්තික පිළිබඳව මූල ධර්ම මේ ධර්ම තියෙන කෙනෙකුට නම් මේ විචාරය කරන සොයා බැලීම, විමසා බැලීම අරමුණ කිදාගත්තලා අතකාර බලනතිය රස බලනතිය මේක තේරුම් ගන්න ඕන. මේක සාමාන්‍යයෙන් මේ විතක්ක විචාර දෙක සම්බන්ධ කරගත්තම නම් අටුවාව හොඳ විතක්ක දෙකක් තියෙනවා. ඒක මේ කිසිත් අපි පාවිච්චි කරනවා මේ කාරණාව හොඳට තව ඉතිරව තාවෝ තේරුම් ගන්න. කොහොමද විතක්කේ කියලා කියන්නේ මනේ තේරුමකට බාහිරින් කියලා වහන එක. විචාරය කියලා කියන්නේ තේරුම් මණ්ඩලයේ මත සම්මත ඇවිදින්නේ ඇවිදින්නේ ඒක පරාකර කරන්නේ. මේ බබල ඉන්නේ මේ මලට පරාකර කරන්නේ. එතකොට පිටක්ෂය කියලා කියන්නේ බවර මලක වහන වාසි වහන්නේ කොහෙද? අර පරාකර මණ්ඩලෙ. වැඩ තියෙන පරාකර ආන්නේ. ඒකත් එයා හැමදාම ඇවිදින්නේ ඒක තනි ටික උරා ගන්න අතර අර තමන්ගේ පස්සේ පස්සේ තියෙන ආර්ථිකයේ අහගෙන නැහන් කියන එකට පුළුවන් තරම් අර කරාගෙන සුපරගන්න. ඊපස්සේ තව බලකටයක් අවශ්‍යයි. මනස වැසීම ඉතක් ඒ වගේ නම් ਵਿਚාරය මේ මලකට ඇවිදින්නේ ප්‍රමෝෂන් කරනවා සේ. තමයි දැසලේ කියනවා විචක්කේ කියන කරේ ආකාරයකට ඉදී ගාහණයක විචාරය කියන්නේ ඒ ගාන්ධාරයට සුකෘතු නිඥානය බොහෝ වෙලා කරති. ඒක හරියට අහනකොට ඒක කාලෙකින් කාල කරනවා. ලෝකා දෙනවා. කම්පන චංචල දෙනවා. ඒ කම්පනයේ ඒ ආකාරයට ආවේනික කම්පනය. ආකාරයකට චංචල කම්පන නාද රාය භාගය. අනිවාර්යයෙන්ම තමයි වරක් කවිත ආරමුණක් ලැබුවාන ආරමුණ කියලා ගන්න මෙතන ඇතුල් වෙනවා. ඇතුල් වීමේ ඉන්න නෑ මොනවා මේ ඇතුල් වීම තුල තියෙන වාගේ සීතලය ඒ ඇතුළේ මට බොහෝ වෙලා ලැබුණාය. ඒ ඇතුළේම කියන්නේ ඇතිවීමක් ආදිවාසීන් ඒ අරමුණ වශයෙන් විචීම කරන්නේ විචාරය. අරමුණ හිත නැංවීම කරන්නේ විචක්කය. මේ නැංවීමට ධෛර්යයක් වශයෙන් තමයි මෙනෙහි කිරීම කරන්නේ. ඇතුළේ හොට ඇතුළේනවා මෙනෙහි කරන්නේ. එතකොට අපි දන්නවා මේ චිත්ත දැන් ආප්තේ කරන්නේ පිටවීමේ පැත්ත නෙවෙයි. කාය අරමුණ වේදනා නෙවෙයි, හත් නෙවෙයි, සිතිවිලි නෙවෙයි, ඇසුරි. එතකොට ඇසුරීම රස බලන්න පුළුවන් ගැතියක් කියනවා. මොකද අපි දන්නවා දැන් මේන දැනීම අත්දැකීම ඇසුරීමයි සම්බන්ධයි. තව මොහොතකින් ඇසුරි කරන පිටවීමට එනකොට පිට වෙනවා අනුපිනේක. මෙහි කරපුවාම පිටවීමට අදාළ රස බලනවා. ආනෝනිජේ මේ ධම්ම විචය මාර්ගයේ ප්‍රඥාවේ ඉදිරිපත් කරගන්න ආරම්භන හොඳට රස බැලීම කරනවා. අන්නේ රස බැලීම කිරීමට අදාළ වෙනා වූ ආකාරයට යෝනිසෝ මනසිකාර්යය පැවැත්වීමේ තමයි ධම්ම විජය කියන සම්පෝඥය තාවුවේ. මේ තාවුවීම සඳහා ප්‍රායෝගිකව කියන්නේ එක්‍රම ආරම්භක නැවත නැවත එක්තැන් වූ තමයි ඉස්සරහට සතිය දෙවෙනි චිත්තක්ෂණයට බැහැ. දෙවෙනියටත් සතිය තුන්වෙනි චිත්තක්ෂණයට බැහැ. ඒ වගේම මොන මොන සමාධිය ඊගාවිතාව සමාධියට යනවා එකම අරමුණේ හිත නැතිව කරනවා. එතකොට තමයි අපිට අරමුණු වෙනස් වෙන යන වෙලාවෙදී ඇති වෙනා වූ සංකීර්ණ භාවයකින් තොරව එකම අරමුණ නැවත නැවත බලන්න පුළුවන් දෙයක් කියලා. ඒ කච්චේ දුන්නොත් විතරයි ඒ ආරම්භයේ කොලොස් ආකාරය වලට දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ මේ යෝනිසෝ මනසිකාරයේ කියන වචනය මේ සති සම්මෝචනයේ ආරවල මතක කරා. අනාගත සූත්‍රයේ කියනවා. මේ ධර්ම විචාරය කරනකොට විශේෂාර්ථයක් තියෙනවා. අපි දැන් ගන්නවා හොඳට ගුරු උපදේශ ආහාර භාවනා කරලා කවදා සුද්ධ කරලා ඇතුළේ වේම ඇතුළේ ප්‍රතිේ ආකාරයේ කියනවා සතිය වේදීම නැත්නම් විකල්ප දෙකයි ආරවණ්ඩ ඉතනම එතකොට විචාරයේ වගේ ඇතුළේ විහාර සීතලුම් සුන්දරයි දින බව කේති බව ආදි වශයෙන් විදිය ඒ විදිමින් ඒකාර චිත්තක්ෂණේ අපිට මේකා චිත්තක්ෂණේ ඊගාව මාරි ආයෙ බින්දීම මේ සමාවෙන්නේ ඇතුළේ වෙනකොටම හිත අරමාරයට වඩා ඉලපි ගැටියක් තියෙනවා. ලෑස්ති ගැටියක් තියෙන එතකොට ඇතුල් වීම එන්නත් උත්සම හිතට මේ බලන්නු එතනම වැරදලා ගැටියක් එතනම කිනාරය ගැටියක් එතනම සමීපත්වය ගැටියක් තියෙනවා. ඊගාවතනේ ඉතිරි වෙන අත්පාදයන් නැතුව නැවතත් ආයතන තුනක් බලනකොට අර්ථතරයක් කරගන්න අරමුණ මත වෙනවා හා සමගම දැකගැනීමේ ශක්තිය වැඩි වෙනවා. මේක මේ විදිහට බොහෝම අරමුණ ඉඳ ඉඳ ඉඳ අරමුණේ මෙසුවක් කර නොදැක්ක හත කරනවා පැත්ත. මුල සියුම් පැත්ත තුනී පැත්ත දෙක බලන්න. ආන වේද වේද වේද වේද යෝගාවචරය අරමුණ සමග සමානකිත සම්බන්ධයක් ඇති වෙනවා. ඒක හරියට ඔය කරගෙන පංච වෙලාවේදී කවදාහක්වත් පුරාණ හෙල්ලෙක බැලුවේ තියෙනතු අල්ලගන්නවා වගේ අරමුණ එනකොටම ඒක නිස්මාන වෙන්නේ ඉන්න නොතබ භාවනාවකට ඉන්න නොතබ අප්‍රමාණීව සූදානම් තනියකින් අරමුණට බැලගත්තොත් පමණයි අරමුණේ ධම්ම විෂය වශයෙන් ගන්න පුළුවන් ඒ විමසුම් නොවන ප්‍රතිචින්තය කරගන්න පුළුවන් ඒ නිසා මේ ධර්ම විචේ සම්පෝච්චය වැඩ කරන වෙලාවට සත්‍ය සූරයි ඇති වෙච්ච ආවරණ දේවා කන්නේ ඇති වෙමින් පවතින අවස්ථාව දක්වා තවත් ඉදරායන් තවත් තවත් ඇති වෙමින් පවතින අවස්ථාව දක්වා පුළුවන් මේක සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් මේ වෛද්‍ය ශාස්ත්‍රයේදී මේ සුව කරගන්න බැරි ලෙස සාමාන්‍ය ක්‍රියාත්මක වෙන ආකාරය දැන් කාර්යය මේ මේ මේ කාර්යයේ ඒත් මයිනස් එකයි. ඔය වගේ දේවල් තියෙනවා ඇක්ටිවිටි තාම කිසි පිළිසරක් මම අරගෙන නැහැ. නමුත් ඒගොල්ලෝ ගන්නවා එක විදිහක සම්‍යක් ප්‍රයත්නයක් ඒකත් සුරක්ෂිත තාම ප්‍රතිකාර නැතුවනට සියලුම හේතු අපගේ සායනයට එන්නේ කියලා. ඒ ඒක ඒකට දැනෙන නේද බලපත් වෙන රෝගී අනුවර කියන ප්‍රමාණය නමුත් පුළුවන් තරම් ඒගොල්ලෝ එක්ක රෝග මේ වේදනාවක් වාගේ කරයි. ඉවත්තානේ අපේක්ෂිතව තබා ගැනීමෙන් හෝ ඉවත්තා රෝග ලක්ෂණවල ප්‍රතිකාර කිරීමෙන් හෝ වෛද්‍යවරයා සහ රෝගියා අතර නඩු සම්බන්ධය වෙනස් පටන් ගන්නවා. හොඳට ආදාන මේ රෝගියා අකුරාණික රෝගකට වෙනස් රෝග ලක්ෂණ මොනවද? මේ රෝගියට මේ මේ මේ දේවල් කොහොමද කරන්නේ කියනකොට මේ සායනය කල් යන්න යන්න යන්න අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක් තමයි උදේට මේ රෝගය එච්චර දරුණු වෙන්නේ නැති යාන්තම් රෝග ඇති රෝගී මෙතෙක් කරගන්න. ඒකේ කරණින්නාමය තුල අවබෝධය කරගන්න ඕනේ. ඒකා රෝගී කරන අකවල වාක්‍ය වෙනකම් කරනවා. එතකොට විහාර කිච්චිච්චස සමානතාවට පරිච්ඡේද පහදිනවා. අන්න එදාට දස්තරතුමාට මෛත්‍රීවරයෙ විශේෂමක් කරනවා. වෙනදාට වඩා රෝග ගණන් කරනවා යානිකමට ඇතින රෝගීන්ටයි. අන්නේ ජීවිතය විශ්ේ ප්‍රතිකාර සාමාන්‍ය ක්‍රියාත්මක නොවේ. මුදතෝ පාගලේකේ නෝඩ සාහිප කරනකොට වඩා රෝලක්ෂණ ඇතිවෙනවා. මෙන්න මේ දිගට යන්න යන්න යන්න යන්න ඉස්සරහ වෙන්නේ මොකද? මේ රෝගය හටගන්න අවස්ථාවල් වල රෝගිය වෙන්න වෛද්‍යවරයා යොත් වෙන පටන් ගන්නවා. අන්න එදින් තේරෙනවා මෙන්න මේවත් තමයි ඉන්නේ ඉස්සලා වුණා නම් ලෝකේ කායිම කරන්න පුළුවන්. මෙන්න මෙතේ කාරණාට ආරණ්‍ය වගේ තමයි ආරම්භුණා ඇතිගෙන එනකොටම ඒකේ ස්මාර්ට් වෙන්නේ ඉස්සලා ඒකට ඇති කියන බොරදී කොයි විදිහට කේස් එක දෙන්නේ ඉස්සලා අරමුණවලින් දැක්කා නම් එතකොට යහක් දැකීමෙන් ඇහිීමෙන් අසවත් නැදීමෙන් හිතේ හැදෙන්නේ නැතුව අදිච්චේ නිච්චවන්තන් කියන දැක්කා දැක්කා පමණ. ඇහුවා ඇහුවා පමණයි කියන වචන කියන්නේ අරමුණ ඇති වෙනවා සමගම දැකීම අවශ්‍යයි. ආනි දැනගැනීම වෙන්නේ මේ සම්මුතියේ සම්බොධ්‍යන්නේ ඇත්තා වූ විමුසුන් නොවන වැඩි කරගැනීම සඳහා යෝගාවචරය යෝනිසෝමනස්කාරය යොදවන කොටයි. මේකේ මේ පඩහල කියන්නේ මොකද්ද? අරමුණක් දැක්කයි කියලා කවදාකවත් හිතන්න බෑ. හිතන්න ඕන මම අරමුණ තාම දැක්කේ නෑ. අදැක්කේ බොහොම ඩිංගිත්තයි. කවුරුත් මේක බලන්න කියනවා කියන්නේ සෑම ඇතුළීමක්ම සෑම පිළිවීමක්ම අලුත් යෝගාවචරයක් විදියට. නවකීක විදියට බලන්න. දෙවනසෝ කිව්වොත් එහෙම නැවත ඇතුළීම පිළිවීම හොඳට තේරෙනවා. ඒකවල මම මොකද කරන්නේ කියලා අපිට දෙන්න තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ හොඳටම නටවගෙන තියෙනවා. හැමදේම කවදීනවා ඉස්සල්ලා ඇතුලේ මට වඩා සමීපව උච්චාරණය දැකබලා ගැනීමට චිත්තක්ෂණයක කලින් ප්‍රතිම දැකීමක් අවස්ථාව. ඕනෝමයේ වැඩි කියන සූරභාවයේ තියෙන මුලකාරී වචනය අපි සාමාන්‍ය සිංහලෙන් කියන්නේ යෝනිසෝමනසිකාරය කියන අන්තිම මුලට. ඉස්සලේ ප්‍රශ්න අපේ මොකටදෝම රෝග ලක්ෂණ වලින් තහවුරු වෙච්ච ඉසුර කරගන්න බැරි වත් තමයි පිළිකාරෝපී. එහෙම නැත්නම් ඒ ස්වයංසර ලෝකේ. තව කවදා හෝ අපිට අහුනොත් පිළිකාර හැදීලා කෙනෙක් ඒ වෛද්‍ය ජීවිතේ ලොකු ලොකු පරීක්ෂණ පාඩපත් වෙනවා. ඒ රෝගී අටස් රෝගී ශෝකිනීමේ අවස්ථාව අරමුණට වැඩි වැඩි වෙන්න පටන් ගන්නවා. අනිත් වගේ තමයි. කල යුද්ධ වහන්න කියලා දැනගන්න ඒක බුදුහාමුදුරුවනේ. ඒක බුදුහාමුදුරුවනේ. සමහර බුදුරජාණන් වහන්සේ තේරුම් අරගන්න ඕනේ මේ ඒකේ කොච්චරද කරන්නේ ඇති බව දැනගැනීම වගේම නැති බව දැනගැනීම කොච්චරද කියවන්න අනුකරණ සුබරේ කොච්චරද කියන්නේ මේ විදිහට සාක්ෂිය ධම්ම විනය ඒක මෙලිය සම්පෝඥය යම් වෙලාවක අපි හිතමු මේ තුන පෙර යනවා කියලා මේක එළවුණා එළවුණාට පස්සේ අනුරණ හරියට වදින වදින මෙහෙය කිරීමක් ආසා ඒ ආරමුණ වාසිය දකිමි. අර වීර්යවන්ත හිත ඉදිරියට යන්න හදනකොට ඒ යෝගාවචරයට වැඩෙන්නේ අකිර කීන කියන වෙලිලා ආරමුණේම ඉලක්කයට වදින වෙලාවක හරියක් ආරම්භ කරගෙන සතුටක්. ඉතින්ම හිතවල කියන ඉලක්කක නෙවෙයි නතර සංදීක ඉලක්කයකට වෙලිලා වදින්න කියලා මුතුම සතුටක් ඇති. ආනේ වගේ තමයි ඒක කරස්සන කොටවල මේ සතිය ධම්ම විදේ විනි වගේ පුදුමාකාර විදිහට මුළු ශරීරයටම අර මුළු ශරීරෙම සම්බන්ධ ජීවණායන් සිද්ධ වෙනවා. ඒක යෝගාවචරණ ඉතාලාමාරු මේ භාවනාවේදී අත්‍ය ඒවනක් සත්‍ය නැතිලත් මම බය වෙලා අර සාහරවක් මොකද වෙන්නේ. නමුත් ඉතන වාගෙන බලන්න. ඒ වෙන්නේ අර කියන මොහොතයි කරව තුල පෙරහැරි. සතිය සම වේදේ වීර්ය. ඒ පෙරහැරි දෙක පාරක් මහරජා ඉෂකොට කරගෙන යනවා. ආදරයක් කියලා යනවා. ඒ වෙනස හතරක් කියන බලනවා. ඒ වගේ විවිධ විකාර වෙන පටන් ගන්නවා. ඔන්න හොඳක් කියනවා. ඒ විකාර වුණාට සංකේතයි. ආපෝදක කුදුර ආමෝලී කරනවා මේ ඉතිහාසය තමයි මේ අරකට මුළු සංකල්පවලින් ආව මේ කැරේ මුළු ඇඟම යනවා කරනවා. නාමයේ තුලින් පාට විදුලි බලයක ත්‍රිපුටෝකින් නොන මේ විදුලි ආයතන තුනක් යන පටන් ගන්නවා. නමුත් දෙවෙනි කොටස් යෝගාවචරය. ආ මේක හරියට කියවන්නත් බැරි තත්ත්වයක ඉන්න පුළුවන්. ඒවා ගිහිල්ලා කරලා ඒ වගේ දේවල් ඉස්සරහින් කරනකොට කොහොමනේ එක්ක ඇත්තේ හරිනවා. ඒ වෙනසන් කල්පනා කරනවා මේ භාවනා කරලා කියලා. නමුත් මේ ප්‍රීති සැකරි කියන පටන් අරගත්තාම ඔය කියන හරික ප්‍රීති කුච්චිකා වේදී වක්ඛන්දනී වශයෙන් ඒ ගැසීම් ආපදන්තරේට පටන් ඒ වෙලාවේදී යෝගාවචරයා මේක වෙන්න පුළුවන් දෙයක්. මේ වෙලාවේදී පර කියන්නේ අරමුණ ප්‍රකටව දැනුම් නැතුණා. අපි අපි සමාධියේ පැවැත්ම කියනවනම් මේකම කරන්න ඕනේ පැහැදිලා කියන වීර්යය පැහැදිලා කියන ධර්ම විදේ ඉතිරවලම සැලී කරන යන අනිසාරතාවක් තියෙනවා. ඒවා දැක්කම බලනවා සාකච්ඡා කරනවා. ආ එතකොට බුදුරජාණන් වහන්සේගේ ඉන්නා වූ මේ ප්‍රීතිය මුළු ඇඟම ආරණ්‍යයේ වඩනකටම විශ්වමුතුර දක්වාම කිරියයි කිරියන යනවාගේ උදේ නැගී කියනවා ඒ ආරණ්‍යයට ගමන් කරන මූලික භාවනාවේ හිත සම්පූර්ණම ගැයි. ආරණ්‍ය හැකෙනතර ධානයට මුළු ඇඟම උද්වේග කරගෙන බලනවා ඒ ඉවර්ජිම ආයි කියනවා වගේ. ආරණ්‍ය වෙලා මුළු ඇඟම ආයතන උතුරලා වතුර ගල ලිඳක ආපතක් ඇතුළ පිට දෙවිලා තියෙනවා වගේ මේ ප්‍රීතිය මුල් ඇනවටි වෙච්ච පටන් ගන්නවා. ඒතකොට යෝගාවචරම යෝධ බල යෝධ වීර්යය ඒක පටන් ගන්නවා. දැන් වගේ වැඩ පිළිවෙලේ යම් ප්‍රමාණයකට ඉදිරියට යන්න හදන කියලා. ඒන ප්‍රීතිය අසන ප්‍රීතිය යනවත්තාවේදී යෝගාවචරම සත්‍ය පිළිබඳව අලුත් අභියෝගයක් වෙනවා. මොකද යෝගාවචරය ඇතුළත අතට වෙන අනුසුත්‍රාක් වෙනවා. දැන් මේ දෙකලා යෝගාවචරය භාවනා කරන්නේ අනුසුරු කෙලුවේ පහින් ආත්මී වස්තා. සාමාන්‍යයෙන් යාවාද තියෙන විට උත්සජ කුච්චිය ඒකෝ හිතේ විදියට සාතෝරණ ඉලක්ක වේදනාවේ සපාරී නෙවෙයි. මොකද දැන් මේ ප්‍රීතිය භාර වෙනා වූ උද්දේශී කරණාවේදී කියන කාරණාව සමහරවිට එතන රටවල එනිසා සම්මතනාගේ දේශනාවන් කියනවා ඒ එක්කතන අතරේ නැතුව ඇතුළත අතරේ නැතුව පිටත අතරේ නැතුව මම කවර කියයි ඉතින් මේක කියන ආවචනන්නේ ඉట్లా ධර්මාරතනේ මේක ජීවිත දෙවිනා ස්වාමීන් වහන්සේලා පරාණීතු ස්වාමීන් වහන්සේ ආයතන තේරියාවක් කරා කියනවා. මොකද මේ ඇතුළත අතරේ නැත්නම් පිටත අතරේ නැතුව කියනවා නේද? ඒ මහාමෝචිත්වාරකාරී කියන පස්සේ උන්වහන්සේ අර පෙරවස්තාවල් වාමි ඇයි මේක රවචනා කියන ආරාධනා දෙකීම ඒක පරිහාරවමනෝබල ස්වාමීන් වහන්සේ මතක් කර දෙනවා භාවනා කරගෙන යනකොට මුලින් මුලින් ලෝක ආචාර කියන්නේ මේ ජීවන බාධාවල් සැකසෙන්නව නමුස්නාගති යම් වෙලාවකේ නමුස්නාගති ඉක්මවල වරකා සතියේ එනේ කිරීම සම්පූර්ණ ඒ අසුර ඒ අනුව මතින් ආව අරමුණේම රස බැලීම මාගේ ජීවන මාර්ගය දුරු කරගන්න තරමට තමයි අරමුණයි සමීප කරගත්තා නම් ඒ යෝගාවචරක වීර්ය වැඩි වෙනවා. යොදන යොදන වීර්ය ප්‍රතිඵල ලැබෙනවා. එතකොට පීඨක් පහක්. එතකොට විචක්ක විචාර දෙක කියන අරමුණේ ඉඳ හැමීමට ආරම්භ කරගන්න මේ ඉතිරි. එතකොට බොහෝමාගේ ලාහට දෙමළ කරනවා වගේ ගන්න නැතිව පැහැදිලි වෙන්නේ. මම ආයතන වල ගන්නවා. අවුලනවන කාලේ මල මල අලංකාරයක් වෙනවා. ඉතින් විතර යනකොට තමයි මේ ප්‍රීතිය පහළ ආනේ ප්‍රීතිය පහළ වෙන වෙලාවේදී යෝගාවචරය ධර්මද ප්‍රීතිය පහළවම දැන් යෝග මේ භාවනා දේවි නැත්යි කියලා ඒකේ නතර වුණොත් එතකොට යෝගාවචරය ඇතුළත නතර වීම නම් වූ ඕකේ භාවනාවේ වාරාවදී තියෙනවා. අරමදකම මම දීලා ඒකට සුද්ධ කරන විලාසී ගුරු දවස් දෙක අතර දෙච්ච හොඳම ආහාර. ඒ භාවනා ප්‍රතිමා කරනකොට මුද්‍රාවයි. ඉතිරනකොට නම් මේ ඉන්දියානු මාලායි කියන්නේ වාගේ වෙන්නේ නෑ. අර වෙන්නේ නෑ ඊමත් කියලා ඊමත් දෙන්න ලවුනා. හැකීම වලට හැකීමේ කරන්නේ මට නිකොත හැකීමක් හැල්වීමක් පිළිවෙලට උනා. කවදාවත් නැති විදිහට අරමුණේම හිත බැඳී ගියා. ඉතින් මම දැනගත්තා මේ ඉදිරියට යනකොට මම කුංචි ආලෝකයක් හරින සම්පූර්ණ ඒ ආලෝකයට බැඳගෙන මිච්ඡරයි කියලා මම ඉතින් කොහොමද කායෝගේ මොල් කියලා දැන්වත් අසුට වෙන්නේ කියලා. පරිවර්තක කියන්නේ කිව්ව වැරදි නෑ කියන්නේ. මම ඒක කරවලා ඉන්නවා කියන්නේ. ඒක හරියට මේ කිව්වේ. ඒක කියන්නේ ඒක ඇතුළත නතවෙයි. ඒක තමයි තාපයේ ඉතිරිව පරිණිකාය ආකාරය කියන්නේ. ඒ ඇතුළේ ආලෝකයවත් ඇතුළේ ප්‍රියවත් මෙහෙලා නැහැ. ඒක විනාඩි 15 වලා ඉන්නකොට වෙන්නේ මොකක්ද? අර සත්‍ය සමාධියත් ඒකම සම්පූර්ණයෙන්ම දෙවින අපේ කම විහිණියක් ඇති. ඒකයි ප්‍රීති සුඛ භව. මේ භාවනාවේදී මාර්ගෙන්නා වූ ප්‍රීති සුඛ භව. මෙනෙහි කිරීමද නම් අර කලින් කියන සත්‍යමයි. කලින් කියන සත්‍ය මෙනෙහි කිරීම අපි නාම රූප ඇතුළේ වාද විදිනවා නැත්නම් මේ මේ වගේ නැත්නම් අය තමයි ආදාන අපදනවා ඒකින් ඇතිවෙනා වූ පහසු පීති සුඛ මෙහි කරගන්න බැරි වුණොත් එතන අතර ඒ නිසා යෝගාවචර මාර්ගය කරනෝනේ වීර්යය සයිතලයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඒ යෝගාවචරය අතර මේ ප්‍රීතිය ආරෙවිදී යෝ මේ ඒ ප්‍රීතිය සමාජයත් එක්ක සමබර වුණොත් යෝගාවචර උතුරු විදිහේ ඒ ප්‍රීති සයිතලයේ පටන් ගන්නවා ආනේ එනකොට ඒවා මෙනෙහි කරගන්න තමන්ගේම ප්‍රතිඵල වුණත් තමන්ට බාධා වෙන්නේ කියන බව ඇතුළත නැතත් වෙන බව. ආනේක දායක කියනවා. ඒ විදිහට මේ ඊයේ ඊවරණයේ සමුදාගාම මතුමත්දී නැවතනාක පරීක්ෂා වෙනවා. එහෙම නැත්නම් මෙතෙක් කරන්නේ තිබුණු නීවරණ බාධා වෙනකොට පොච්චංගයනේ ලැබෙන සුඛයම ප්‍රීතියම බාධා වෙන්නේ. එහෙම නොවියොත් ඒ ප්‍රීතිය අපි හිත කුල්මත් කරගත්තා. විනායකයක් තියෙනවා. අනේ විනායකතිය. ඊළඟට එනකොට බොහෝ දෙයකදී ආවුයෝ. සමත භාවනාවේදී මේ අවස්ථාව දෙවෙනි කියලා බලන්න. විපස්සනාවේදී මේ නාම ධර්ම වලින් රූප ධර්ම රූප ධර්ම වලින් දැන් මේක නාම ධර්ම වලින් බලන්න ගන්නවා කියන හේන ප්‍රීති මෙහෙ කරන්නේ. ඒ ප්‍රීති ഒരു ഉച്ചാവസ്ഥാവരണപ്പെട്ട് മർത്യജസ്വ പ്രമോദയെ സമീകരിക്കുന്ന തവണ ഈ പ്രീതിയുടെ ദിവായ അവസ്ഥ പ്രീതിയുടെ തുണിയുടെ അവസ്ഥ තමයි സുഖ සුඛිය සුඛිතාවේ ඉන්නපත් ප්‍රීති කියන්නේ බොහොම සංකල්පකාමී චෛතසිකය. ඒක මොනවා කියන්නේ උදේ පුංචි ඔරුවක මොහොතක් කුණීකට වගේ. උඩරලේකට උරුවක් කියනවා. උඩරලේකට පාස් වෙනවා මේ විදිහට උඩ පාස් කරලා කියන්නේ. නැත්නම් රයිට් පාරට උඩ සස්පෙන්ෂන් කියන වාහනේ යනකොට වගේ. තමයි මේ පැනලා කරලා පාන ඉතක දහස් විදිහට පොළවයි කියන්නේ. ප්‍රීතිය පොළවයි කියන්නේ. සමුදිතරලා කියන්නේ. අන්නේකේ තරුණ අවස්ථාව උදේට ප්‍රකට වෙනවා. බොරෝසු ප්‍රකට වෙනවා. මේ උදේ ඥානෙ මුල් වෙලා. ඒ වෙලාවේ ප්‍රීතිය පරියන්ගේ නැතිවත් තයාරණ කරගන්න තියෙනවා. නමුත් හොඳම වෙලේ පරියන්ගේ නැති නැතුව මේ පුච්ච ප්‍රීතිය ආව ප්‍රීතිය වශයෙන් මෙහෙය කරන්නේ ඒක ගෙලියන වෙලාවලාම ඒ සුඛය අසද්දය අනිත්‍යයික ධර්මන තමයි පොච්චංග ධර්මවල එහෙමම තමයි කියලා. ඒ වෙන විදිහට කියනවා ප්‍රීතිය ප්‍රීතිය වශයෙන් මෙහෙය කරලා තමගේ මූල කර්මස්ථානයේ ඉන්න මූල කර්මස්ථානයේ හිත පවත්වා එතකොට මූල කර්මස්ථානයේ කරන ක්‍රීඩිය මුත්‍ය විදිනේකියොත් හිත විහිරියා හිත නොවේ හැකේ තමයි ඒ වෙලාවේ වාසියක් තිබුණා දුන්නේ උගතුත් කියන්නේ වල තරමන කියන තරමන යෝගාචර දන්නවා මේ ඇතුළතම පරිමක් වෙන්නේ කියලා ඉතින් මනසම ආරමුණ දක්වන්න පුළුවන් ඒක විතරයි ඉනවලා හතවර විතර මෙදී නොකර අරමුණේ හිත පවත්වා ගන්නකොට අර උච්ච රැලි වෙනවල බොහෝම සිව් සුඛිත භාව එවනම් සුඛය පාවෙන බලන්න. මේ සුඛය අර දිනාංශ සුඛය ඒකෙන් අස්සම්බරේ එවනම් හිත සම්පත්තිය අස්සතියේ පත්‍චිලාවදී තමයි මේ කායසික දෙකේම තුමාර සාමිතික භාවයක් සාමාන්‍ය භාවයක් කියන පටන් ගන්නවානේ ඇත්තටම මේ පස්සාදිඥායිතිකේ තමයි මේ සෝරසෝත් කිරීම කරන්නේ. අපි වාක්‍යන භාවනාවේ පරාමර්ශනමේ චිත්ත සමනය යෝගිම කායියතාව අදමර භාවනික ඇතුණා වූ වෙනස්කම් සමනයකටපත් කිරීම. ඒක ඇති කරන්නේ පස්සාදිඥායිතිකේ තමයි. ඒ තමයි පස්සාදිඥායිතිකේ ඉන්ද්‍රයන් අර මුලින් කියන ඔක්කොම ජීවිතේ වචන කරා බෑ ඒ වාසාතියේ ඉන්නේ ඉස්සරලා ඉන්නවා බොරෝසු පීචි වගේ දේවල් මේ වෙලාවේ දාතර කුණොත් ඒ වගේ රසවින්දනයට ඇලුනොත් වාසාති දක්වා ඉගෙන ගන්නවා එනිසා අපි මගේ තියාගන්න ඕනේ මේ වෙලාවදී වබිනේ කරමින් කියොත් ඉතින් ඉතාමත් ප්‍රසාරක ප්‍රසාරණයක් වාසාති යනක තනකට ඉන්න බලන්න. එතනදී කිසි හැස්පීමක් අතහරින්න ඉන්නේ. කයවත් එන්නේ කරන්නේ ඉන්නේ. පුදුම විදියට ආවපස්සේ එහිම අය ගන්න ඉන්න තරමටම අර හොඳට පරමාර්ගයේ මොල් කරපුවා. හොඳටම බලන්න වෙනවා. හොඳට තැන්පත් වෙනවා. තැන්පත් වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒක මන්දි වයින්නවා තමයි. හරියටම වයින් විදියට ආරේ වයින්නවා. මේ පස්සක් කියන්නේ ඒක කරගන්න. ඉතින් මේ පස්සක් තමයි සර්වඥාන්ති ඔය කාශ්‍යප මහරහතන් වහන්සේලාට මොග්ගලණ මහරහතන් වහන්සේලාට එහෙම චුන්ද මහරහතන් වහන්සේ කියලා මතක් කරගන්නේ අස්සතිනා කොච්චංගෝ කෝමය අස්සතමයා ධම්මලක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ විඥාය විපාණාය ධම්මස්සති කාශ්‍යපේ අස්සතිනායි කියේ මාවිදි මනාවට කියලා මනාවට භාවිත කරලා දීපහුතිකට කරගන්න. මේ අස්සතිනායි කියේ ඒ කාන්තිම නිපිතාර විරාගයේ නිරෝගීන යොමු කරන සුළු. ඒත් ඔබත් මේ පාඩලා තියෙනවා දැනට කායික වේදනා තිබුණාද? දැනට චෛතසික තෝරන තිබුණාද මේ අස්සති චෛතසිකේ අස්සති මොච්ඡන්ගේ හිතවලා. ඉතේ දුොත් ඉතේම සෝචිනේ ශක්තිය තියෙනවා. මේ පාඩාවේ තියෙන්නේ මේ අතරේ අතරේ දෙක අතර අවස්ථාව. මේ අස්සතිය පංච පාර පංච ධර්මයේ ඉන්දිය ධර්ම පේනවා. එකම එක නරකයි පෙන්නන්නේ උන් අති කොලි පාක්ෂික ධර්ම වලක පොච්චංගයක්. එතන පොච්චංග පිළිද රෝගසෝ කිරීමේ පිළිසක් පාරකට කරලා තියෙනවා. ඒකට එන්නේ ඉස්සරලා අසත්‍යයිති කියන්නේ ඉතින් ඒක කාපරෝසුනා උසුමය. ඊටත් ඉස්සරලා ඊටතරා වරෝසුනා උප්‍රීතිය. ඊටත් ඉස්සරලා උපතම වරෝසුනා වූ වීර්ය වගේ මට්ටම් තුන හතරක්. අවුකරණය කරන්නේ මාත්‍රා කියන පදමේ නිසා යෝගාවචරය ඒ වෙලාවේදී අල්ලවපත් කරවාරයක් වගේ අවශ්‍ය කරන ජීවිත මාර්ගවල වාහනේ වේලක් වෙන මේ විදිහට යෝග මානසික නැති විදිහට එක පාරනවා කියන්නේ හොඳ නැත්නම් සෝබන උචයිසික ආශියක අවුල් වෙන්නේ සෝපසෝ ඇසිමීට ඉතිමින්ද සම්පත් කරගන්නවා ආජීවන සම්පත් කරගන්න කියලාට මේ පස්සෙන් ඇතුළට පස්සේ ඒක තමයි සමාධි සම්බොජ්ජංගේ ඇති කරන්න ආනව කාරණාව. සමාධිය ඇති වුණොත් තමයි නැත්නම් පාස්සාතිය දේරුව තමයි යෝගාන්තර ලෝකේ ඇත්තේ හේතීම හිතේ. ප්‍රතිදී මාර්ගයම යෝධා ප්‍රීතිය ත්‍රිචය සුඛය කියන වෙලාවේදී යෝගාන්තර ඉන්නේ නිකන් ආරමාරෝක. සමබර භාවයක සමබරිත ජීවිතයක් තියෙනවා. ආනේ සමබරිත භාවයේ කියන මැදට එන එක ඇත්ත ඇතිය කියන හැකීම සිද්ධ වෙන්නේ මේ පස්සතිය තුල. මේ පස්සතිය තමයි මේ පස්සම්බරය සංසිද්ධිය කියලා කියන්නේ සිංහලේ සංසිද්ධිය තුළ පමණයි මේ සමාධිය කියන්නේ නැත්නම් සමාධි සම්පූර්ණ කියන්නේ. ඒ සමාධිය අපි කයිමුත් කරගත්ත අනිදාය භාවනාව අනිදාය භාවනාවයි සමතේම සමාධිය නම් එක්කම සමර්ථ සම්මුතිය අරමුණක් මත සත්‍යමයි කියවාගේ දේවල් වල ඇතුළත දෙයක්. දැන් විපස්සනා යෝගාවස්ථාවේ විශේෂය තමයි ආස්වාද ප්‍රසආස දෙන්නාට ආස්වාදය දැකීම ප්‍රසආසයෙන් වෙන්කොට බලන කතියකි. අවසාන දැකීම නැත්තිගේ මුලම දාන වෙන්කොට බලන කතියකි. ආනේ විදින කප කප කොට කොට බලනකොට ආස්වාදී මුලම කියන වෙනස් නැති ආගමන සාධිවාදයි. මේ රූප ධර්ම කියන හොඳ තෝ විස්තර හොඳට ඕන පෞද්ගලික ලක්ෂණ බලමින් බලමින් තමයි මේ අත්‍යවශ්‍ය වෙන්නේ මේ සමාජයේ විනිවිද කාල සමාජයේ වැත්ත පමණක් නැත්නම් සමාජයේ වැත්ත පමණක් කල්පනා කරන්නේ කීනේවත් ඉතරනේ මෙච්චර මේක දේහ වැරදීමක සමාජය ගන්න පුළුවන් කියන්නේ. එතන ඉන්න නමුත් මේ සපෝල් කරන කරවලින් අපියර කියලා හරියනවා කොච්චර සීක්‍රෙන් වෙනස් වෙන අරමුණක් වුණත් අරමුණේ රූප නාම වෙන පටි ආපෝදී ජෝවායු කොච්චර වේගයෙන් වෙනස් වුණා යෝනියෝ නාම නාම වෙන පස්ස වේදනා කාඥා චේතනා මනිකා කියන සාරෝ කොච්චර වේගයෙන් වෙනස් වෙනස් වෙන වෙනස් වෙන වේගය අනුව ඒ ඒ ධර්ම ඒ ඒ කටි ඒ ඒ ස්වභාවවල මොහොතදී එතන ඉඳලා කරපුවා සමාජයක් ඉතිහාසයෙන් පටන් ගන්නවා ඒක ආශ්චර්ය සමාධිය කියන්නේ ආරවණක් ඒක සමාධිය කියන්නේ ඒකේ ලකුණු ඇත්තම අපි අපි කතා කරනවා කියලා කතා කරනවා. මොකද මෙතන යනකොට සමථ යෝගාවචරය සම්මුතිය ආරවණක් වල ආරණ්‍ය මත සමාධිය ඇති කරගන්න අතර විපස්සනා යෝගාවචරය සතුපන්නේ නම් වූ අත්දැකීමකට ඉන්ද්‍රියවල ඇති කරගන්න සමාධිය නිසා සමත යෝගාවචරය සමත සමාධියේ නිමග්න වෙනකොට විපස්සනා යෝගාවචරය සමාධියෙන් පරිබාහිර වෙනවා. සමාධිය උපකරණයක් විදිහට පාවිච්චි කරලා අරමුණේ යථා වූ සමයේ සමාධිය කරගන්න. සමාධියේ සමාධිය කරගන්න හේතුව අරමුණ මේ සමාධිය තුලින්ම බලන්න. ඒ අරමුණේ තව සාව දුක්ඛ ආවරණකට ආවද කරගන්න පුළුවන්. සිංහලයේ කියනවා ඒ සමතනෙක අභ්‍යන්තරෙක කියන දෙකම සමානයි කියලා කරනවා. අභ්‍යන්තර මිත්‍ය කියන්නේ සීලෙන් වෙනස් වෙන ආකාරයක්. නැත්නම් අරමාරාවක් මත. එහෙම නැත්නම් ඍජු අත්දැකීමකට ලක් කරගන්න කියනවා මත ඇති වෙන මේ සමානතිය බුදුහාමුදුරුවෝ කවදාහක් වෙනම කිසිම ශාස්ත්‍රවලේ ඉස්සරහට ගොන්නේ. ඇතු ඉජීමේ ඒකාකාරී සමතරමණකින් ඇතිවෙච්ච සමාධිය මතින් ඇතිවෙනා වූ සාධිය නැත්නම් මේ අර්පණාව එවනම් මේ ධ්‍යානය ප්‍රමතිය. එතන ඊළඟට ප්‍රතිගෙන ප්‍රමණය පවරයි. ඒ කියන්නේ සවචනාවේ ඒ තමන්ගේ අවස්ථා ඥානයේ පාක්ෂාත් වෙන කාලේ ඒ පාරතෝදී නැරතර ආහිතාක උපාසකවරුන් කරන කාර්යය ආරාම උපකාරව පුත්‍රකේ ඒ ආසෝදේව තරගිය ඉංග්‍රීසියෙන් තෙන්දල දුන්නා මේ විදිහට අරූපත්‍යන අද අරූපත්‍යන අතරක් වගේ ඉන්න මෙච්චරක් තුරට යනවා සමස්ත සංඥාව නැති ඇත්තෙත් නැති ඇත්තෙත් නැති මට්ටමට සම්පූර්ණ වශයෙන් කරා එළනෝන් ප්‍රවණ සුභය අනුරම් කියනවා කියනවා අරූපත්‍යන හදවත සමන්නාසේ සමන්නාද කියන්නේ ඒ වෙලාවේදී පොදිනුත්තරවාදී සම්පූර්ණ ගුරුවරයා දෙන්නේ කිය වේගයෙන් මේ ආකමාට වෙකි මේ ආකමාන මොනාක භාගයේ කියන්නේ. ඊයා කල්පනා කරපරන් කරගත්තම දෙන මේක ඇතුළත කරනවා කියනවා. සාහන්තු ඇති වුණා වූ සමාධිය මත ගැලී ගැනීමක්. එතන ඉරවීමක් කියන්නේ. ඊට ගුරුවරයා කතා කරනවා ඉතින් දැන් ඔබතුමායි මට හම්බෙච්ච ඉක්මනට මේ අපි කරගත්ත පාක්ෂාත් කරපු කෝය මේ තමයි පන්සියක් ඉන්න වෙනකොට ඔබ දෙකේ පනාකට උපදෙස් කරගන්න ආයේ පරක්ෂා කරනවා ඉතාලන ස්වර්ණිය සමතනවාදී මරෝතනන සමකා බොහොම ස්තුතියි මට ඉක්මනටම මේ රූප ධර්ම දක්වා මනෝවිද්‍යාව නමුත් මම ඔබ කියන්නේ කිසිම වෙලාවෙකම යන්නේ මේ කීයට ඇගේ මගේ දේ හම්බෙලා නැහැ. මේ කරන්නේ තාමත් යාගේ පරිේෂණ සූත්‍රයේ අවචනගේ මුතුමාහාර විදිහේ මේ අවස්ථාවට ලොකු අවධානයක් ඇති කරන දින කියනවා. මේ මොන ආධ්‍යාත්මික ජීවිතයේ මේ ඥානි පරිවර්තය අදහනවා. මේ වස්තු පරිවර්තය අදහනවා මේ කීයට ආරම්භයකට වෙලා ඔක්කොම වලට වෙලා ශූන්‍යකාරකට වෙලා මේ සමාධියකට ඇක්කෙන්න මේ මම ආවේ. මේ සමාධික මේ ඇවිල්ලා නේ මං ආවේ. මට හොඳට තේරෙනවා මේක ඇතුළත නැත්නම් මේවා කියන එක හොඳට අසල වෙනවා කියලා කියනවා. එයාගේ පරිණත සූත්‍රයෙන් ආයේ ගුරුවරුන්ට සමුදින ඉතින් පස්සේ මේ සමාධික කරන කරේම මනුෂ්‍ය පරිණාමය මනුෂ්‍ය මාර්ගකදී ඉහළම කරන්නේ. මේ සංසාරේ මේ මරණයෙන් ජීවිතේ උපත් ඉරුපත් මාර්ගයෙන් සංසාරේ මරණේ කාරණා අනිවාර්යයෙන්ම අවබෝධයක් ඇතිවෙන්නේ. අපි මාතේ අන්නේ මෙලිච්චි එතමමයි අවශ්‍යතාවය කරනවා කියන නිසා තමයි උදාහරණේ ඒ ඇතිවෙන සමත සමාධිය ඇති මේ සුඛය අසත්‍ය තුයි ගන්න පුළුවන් වූ ඇත්ත කියන දැකීමේ ඥානය හැර අර සමත සමාධිය ප්‍රකරුනේ නෑ නමුත් අද අභාෂික වගේ බුද්ධ ආගමේ නැත්නම් ගැඹුරු ආකාරයක බුද්ධාගම කරන්නේ රෝග සුව කරන්නේ. ඒ ආදිමාදී කියන සූත්‍රයේ මුල්ටිමත් කියලා දැක්වෙනවා. ඒ නිසා බුද්ධ ආගමේ රෝග සුව කිරීම අනිකුත් ආගම වලට වැඩිය හොඳවට කරන කතා එනකොට ආදි සංකේතයක් ආවේ. ඒ කියන්නේ ඉගෙනම කෙලවර පිළිබඳව ඉස්සරහට සුර මේ හෝතෝල පරිණාම කරගන්නයි ඒක පාවිච්චි කරනවා. ඒක නැත්නම් ඉතින් බලයි. මේවා කතරගම සෝචිමුනේ කොහොමද කරන්නේ? නමුත් හොඳට මතක තියාගන්න ඕනේ මේ පස්සද්ධියයිකින් පස්සේ පහළ වෙනා වූ මේ සමාධිය ඊයේ ආදී උපේක්ෂාව කියු කරනවා අර ඒ සමාධි සුඛය එක්කලාම සුඛය ඒවනම් විවේකයෙන් කරගන්නා උපේක්ෂි සුඛය එළියේ වාසය භයානක රෝගයක් එක්කසා කිසිම තාරක කවිය මේ කුඩු පේපාවිච්චි වලවත් වෙනායි පයින් පුළුවන්කමක් නැත්තේ ඒවලුත් කියලා කරලා යන්නේ ඔකසෝ නැතේකට ඔය වැඩි වරණයි මේ සමතේ කියන මොකද්ද භාවනා කියන සතිය මොකද්ද කියලා දන්නේ නැතුව එතන ආවම අනන්ත අප්‍රමාණ කියන කෝටි ගණන් ආන්දතාව ප්‍රකරෝගිත තමයි සත්‍යම් වේ කොච්චර බයවද කියනවා කියන වෙන කොච්චර දුරයනවා පාරවන අපි ඉගෙන ගන්න හම් වෙන්නේ ඕක නිකයි අශිල්තාවදී අශිල්තාන කුමාරගේ පාමුණේකට ඇඳුනේ සිතුවයන්ව අරෝපණය උපදනයි කිව්වේ එතම රැකගත්ත ඒ ඥාන ශක්තිය මේ සිතිල් පාපුස් ලක්ෂණ බැරිමේ ශක්තිය නිසා මේ නරකය මේ රාජ්‍ය පිටිය කවදාහරි කුචිනවා කියන්නේ. ඒතකොට හරි අතුරක් ඇතුළා වගේ මේ අත්හැරෙන්නේ ඉන්නේ බුදු පැටි නමුත් කල්පනා කරලා මාත රකින්න වෙන්නේ. මොකද හේතුව බුදු වෙන්නේ ඉතලා කාමයේ පිළිම අවහාරකට වෙනවා උපදීන අරූප ලෝකේ කවදාවත් මේ මනස ලෝකේ වෙන හැටක් ගන්න බැහැ. කොච්චර විකාශය කොච්චර ඇලීම කොච්චර කාරණේ කාරණා ශක්තියක් තියෙනවද කියනවා නම් එච්චර දැනගන්න ඒ විකාශය කරගන්න බෑ. ඒ තරම් බැරි මන් කියලා තමයි කරගත්තා උපත් හරි පිළිවන්. ඒ නිසා මේ වාසතිය ආවට ඒගොල්ලෝ සමානදී ආවට ලෝකාතර තේරුම් ගන්න ඕනේ උපේක්ෂාව කරනවා හැර කවදාවත් ඒ සමානදී ඇතිවෙනව වූ විවිධ කරගත්තා වූ ප්‍රීති සුඛය හතරක් වෙන්නේ. කර්තව්‍යයක් වුණොත් ඇත්තටම කරන්න බෑ. ඒ නිසා එතනදී අනිවාර්යයෙන්ම සමථ යෝගාවචරයෙන් වෙනස් විපස්සනා යෝගාවචරය අත්දකින්න විශේෂත්වයක් තියෙනවා. මොකද ඔහුගේ සමාධිය වරින් වර 100 100ක් කරනවා ආය. ආය 100 100ක් කරනවා ආය. ඒ වගේම සත්‍ය ධම්ම විදේ වීර්ය ඒ පිටිපස්සාවේ තේරම යනවා. කැලේ අරමුණත් සම්පූර්ණයෙන්ම අරමුණට වෙයි. අරමුණේ කරගෙන ආයේ අරමුණ වෙනවා. සත්‍ය බාහිර වෙනවා. තම විජේ බාහිර ආයතක දුරක් යනවා. ආය අරමුණට පසුව ඉත කැරියර එකට එනවා. මේක මේ විදිහට ඒ අර විකුණි සූත්‍රයේ අපර්ණාගේ දේශනා කරා වගේ වරින් වර අනිදාය භාවනා අපරිණාය භාවනා වගේ අරමුණ දැකගෙන අවදේශ වුණු ගැතියක් හා අරමුණ නොපෙන්න විහිදී කියලා කියන තුල සමහර ආකාරයේ ජීව කීත මේ දෙක තුල තමයි එනවා සම්බන්ධයක් වස්තනා කොට වගේ කින්නර දාලා බලනවා වස්තනා ආයෙකින්නර දාලා බලනවා ආයෙ වස්තනා කොට වගේ ඒ යෝගාවචරය අර උතුම් ආකාර පාරයක් දෙකින් පාරක් කරලා පුළුවන්. ඒක කොහොමද ජීව වේලාවයි. පතරේ ඉතියොත් ඇයිය ඊට පස්සේ යෝගාවචරය හරි බලාපොරොත්තු සුම්මෙච්ච මේ මෙච්ච භාවනා කරලා මේක දරවනවා නම් හරි කියලා තවත් තරම් කරනවා. යමාරයේ යෝගාවචර අසුනවලකෝ ඒ තීව්‍ර වේදනාව ඉක්මවල පස්සේ ඒ තීව්‍ර වේදනාව හා සාපේක්ෂව විමුක්තියක්. විශාල විවේචයක් විශාල හිතේ ස්පාසාවක් ඉඳක් සාහසවත් කරගන්න එදාට ඉඳලා දැනනා විදිහ ජීවන් රැකවල ආයනා විදිහ මේ හැරෙන්නේ නැත්නම් මොකද අමාවතාවක් ආවම දැක් කරනවා කියලා ඉතින් ආනියන් තවදීන වාරින්න මම ඔබට අරමුණට වදින තියාගන්න. මෙන්න මේ විදිහේ මේ දෙපැත්ත දැනීම තුළමයි අපේ මනසේ අපේ මනසේ අපේ ජීවිතය ධර්ම නිසා මෙතනදී පුදුමාකාර විදිහට මේ අතුරුක ධර්මයන්දී උච්චාරක භාවයන් තුළ පුදුම බලය ලැබීම. හොඳ පුදුම විදිහට පරීක්ෂා කිරීමක් කරනවා. ඒක නිකන් කිසිම හිතක් පවක් කිසිම ආදරයක් නැතුව සම්පූර්ණ ඕනකිරීමක් කරන්න පටන් ගන්නවා. ඕකේ ඉතිරි භාවයක් පුදුම භාවයක්, පැවිදි භාවයක්, පරිදි භාවයක් මොනවාද කියලා මෙතෙන්දී යෝගාවචරය පුනර් බලාගෙන යනවා. ඒක තමයි අපරාධ බැලනවානි බැලනවා කියන දෙන්තරාන්තිලා කියොත් නම් මේක මොදයක්. ඒ වගේම මේ භාවනා කරන මේ අනුන් කරනවා කරන ඒක අනුන් උගන්නන භාවනා කරනවා කියන වැහැපදපාණිය එක තමයි ඒක කියන්නේ. ඒ තරමට විපස්සනා කියන්නේ මේ වගේ දෙයක් කියලා. නමුත් බුදුහාමුදුරුවෝ කියන්නේ ඔය සුකුමාර වුණ තියාගෙන කෙනෙක් නැත්නම් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අපිට වීරවන්ත අත්දාහයේ ශක්තිය කියන එක කෙනෙක් වදනා කරන බුදුහාමුදුරුවෝ වචන 10ක් කරන්නේ මේ ශක්තිය බුදුමාකාර වීර්යය කියලා මොකද කියන්නේ තේරෙන්නේ කිසිම විදියකට විපස්සනා බැරිවත් ලාභේ කරන්නේ නැහැ එහෙම කියලා කරන්නේ ඒ විදිහම කරන්නේ මොකද මේ සත්‍ය ජීව ගමන සුඛ දෙනවා මේ ජීවිත ජීව ගමන පොසුම දෙනවා මේ හැර සම්පූර්ණ මිත්‍යාකාරවල පොඩි කරපුවම සම්පූර්ණ මොකවල ජීවිතය ඒ සියලුම කරා අපිට එකම වේදිකාවලදී පඩවි ආත්මේ තියෙනව තරණතිය පාදහලුවදී මේ ශරීරයේ කියන පංචස්කන්ධ සුපින් ගන්න බෑ ඒකදී මේක කියන ගොරෝසුකම් කියන වෙනවනේ සූතුකම් කියයි සහැල්ලුකම් කියයි වෙනවනේ කුළුසුම් ගැතිය තියෙන ගැතිය ඇගෙන ගැතිය පිළිබඳ ගැතිය කම්පන ගැතිය තරල ගැතිය සීරම කියන්නේ එකම රේඛාවයි ඒ රේඛාවේ එක කුළුසුම් වෙන එක ගැතිය තමයි යාමකම ආකාරය සර්වඥාණී අවබෝධය කියන්නේ එකම රෝගෝපේකින් ජාතකලක් හා පිළිවෙලක් පිට වෙනවා. මෙන්න මේ තමයි පොළොවේ ආහාරපත් වෙනවා වගේ නැත්නම් පත් වෙනවා වගේ දෙයක් කියනවා. හරි ඔබ නිසි කරගන්න. ඒක වෙන්න පුළුවන් කියන තරමට මේ කලසුතු දෙක සමවෙන්න පටන් ගන්නවා. ඒ සමවෙන්න තමයි කල්ලාසුවර සතියේ සම විදියෙන් වීර්යයෙන් ආරහණයට කියන සමෙදින්දී යෝගාවචරය සීමුතියෙන් කල්පනා කරන ප්‍රේරණය තමයි ධාත්ම උග්‍ර පරීක්ෂණ වල ආයලා කරාට කවදාම නොහිච්ච විදිහට ඔහුට දැනීමේ ශක්තිය පටන් ගන්නවා. හැබැයි ඒක කලින්ම නවාලන් වෙලා තියෙනවා. මේ යුක්තත් හරිද වැරදිද කියලා ඉතල ටිකක් එහෙමේ ඉතින් මේකක් යනවා පස්සේ තමයි තේරුම් ගත්තොත් මේ පංචස්කන්ධය තුලින්මයි මරණයක සාක්ෂාත් කරගන්න වෙන්නේ පුළුවන් වෙච්ච වෙලාවේ මම මේක කරගන්න ඕනේ කියලා ඉන්නේ දේ අනුග කරව පටන් අරගත්තොත් ඒ ඇතුලෙච්ච මේ සමාධිය තුලින් ඔබට සිද්ධ වෙනවා තේරුම් ගන්න වෙනවා උපේක්ෂාව භාවනමයි අවසාන ඵලයයි මොකද මේ තරකට උපේක්ෂා වෙනවා මොකට උපේක්ෂා වෙනවා. ආයෙත් උපේක්ෂා වෙනවා කරනවා උපේක්ෂා වෙනවා. ඒකට අනුවිචය මේ අපේ රාමිකේ බලන උපේක්ෂා ආපෝච්චිය දාපා. සෑම ආපෝච්චම විතර කරලා දෙනවා කරනවා. ඒකේ සම්බොධන ධර්ම ඇතුලේ ඇති බව දැන ගැනීම වෙනම ඇතුලේ සමස්ත නැති බව දැන ගැනීම ධම්ම සම්බොධන ධර්ම කුලයි. එදා තමයි ඉතින් ඕන අමුදරාමයක් ඕන ආරණ්‍යයක් කරන මේ දැනුනේ කිසිසේත් මේක සාති කරන්නේ ඒ වගේම තම චිත්තචනයකින් මාර්ග බලන්න පුළුවන් ආ ඒ විදිහේ අතර විතර මාපේ ඉතිගේ ආයෝවල හැමදේම කරන්නේ ප්‍රපලෝගේ මොනවයිද ගන්නෝගේ කියන පාරදරේ ළඟ ළඟ පේනවා සත්‍ය සාත්‍ය අතර වෙනස චක්කුල කවදා අපෝෂකාරයන් දෙලෙස යෝනිසමනි කාර්යය සහ යෝනිසමනි කාර්යය දෙලෙස තමාරම දෙන්නවා. ඒකෙන් නිරුපකාර කුලවක මොනවා පරිචාර නිරුපක කුල තමයි වසන කියන උදාහරණය. නිරුපක එළනොත් අත්කරන සම්පූර්ණ ස්වාධීන ඇතිවෙන්නේ කොහොමයි ඉතිරි කරන්නේ හැටේ. සමයි දුකයි තාම කරන්නේ. බලන්නේ හරමට ඉතාමත් කරන්නේ. නමුත් අපිට පුළුවන් වෙනවා ප්‍රසාදාරයෙන් මේ ශක්තිය. ආදී ශක්තිය මේ සංකාරවල කියන සම්බරය උපේක්ෂාවදී දිගින් දිගට දිගින් දිගට ඉඳන අවදාහමක් ඒ විදින්න කියන ඒ උග්‍ර ආන්තික එහෙම නැත්නම් ආලෝකයන යෝග දාඨකේ වදාරන කෙනෙක්. අන්නරෙක බුද්ධ විදින්න ඇතුළේ තියෙනවා. ඒක හැම පරිහානියකින්ම අලුත් ආරම්භයක්. උපන්න උපන්නමින් කියන තමයි අවසානයේදී ඒ මුචංග උපේක්ෂා මුචංග වශයෙන් කියන උපේක්ෂාව ඇතුළේකොට ඒ යෝගාචර ලෝකෙත් ඒකාන්ත වශයෙන් සෝකලාශනය කියන එහෙම නැත්නම් මුචතුෝම දකින්නකොට ක්ලාන්තයන විදිහේ භයානක නොවන නොබලී යුතු දෙයක් ඒ දෙකම රූපව දැනගන්න. ඉතාමත් මිහිරි වූ අරගලෝ අකිනා සංගීතයට වුණ එන තමයි තාරක දුක් වෙන අමීරි භාෂාවෙන් වෙන්න ඒ දෙකම සාර්ථක බව දැනගන්න. ඒ වගේම තාම කටුක අමීරි දුක් මේ දුක් කරපතන ලෝකේ තාරකින මිහිරි සෝද වැටවා කියන එක පොදු කඩවල දැනගන්න. ඒ වගේම තාම රසවත්වක් කොහේන බය උදාරයන තමයි පුතාරයල උදාර මාස්තිකක් අතරින් උත්තරාදය අනුවත්තික ආහාර බලයක් එනම් මේ කාය දෙන පුනා විතාත ලැබුච්චම සකතුන මාන වේදනා දුන්නා එකම මේ කායින් ඇති මහානක් බලයක් ධර්ම වශයෙන් අපි වාග්ය බුද්ධ ආගමේ අපි ධර්මයේ ගැඹුරු ධර්ම කියලා මොන තරම් අවබෝධය දාගත්තත් එතන ජීවනයක් කරගත්තත් ඒකම ධර්ම බව දැනගන්නකොට මේ උච්චාවච භාවනාව උච්චාවච කරේකට කොයි වෙලාවෙත් මොකක් හරි රූපයක් දැකීමේ තමයි ඉන්නේ මොකක් හරි සත්‍යයක් අහින් තමයි ඉන්නේ මොකක් හරි අනාකරක් පාදක් වතුමින් තමයි ඉන්නේ උච්චාවචතාවල දිහාම මොකින් මේ දිනේ ආමරණ අnder බව බැරි වෙන එකයි ඒ නිසා අපිට මත අභිയോഗ සහ කාම සුඛ අධිමාන යෝග දෙක මැද අත්තාවුගේ මාධ්‍යම ප්‍රතිපදා. අධිපතිවදාවය කරන්නේ ඒක සුවල දෙකින් දෙදේ කරන්නේ. ඒ විලාවට ආදාරණ එක. ඒ විලාවට යෝගාවචර විසින් සමයරණ එක. ආනි ඒක කවදාවත් ඊගාචිත්තක්ෂේ පාරවුත් නෑ. සමන්ත කාටවත් කියලා දෙන්න බෑ. ඒක ඉන්නේ මෙන්න මේ කියනවා ගොන්සංග උපේක්ෂාව ආරවසේ. ඒ මොකක්ද ප්‍රේක්ෂාවක් දෙන්නේ ඊට කලින් ධර්ම හයක් කියලා ආනේ විදිහට පෙළ ගැවුණා පස්සේ යෝගාවචරය කොච්චර තිබුණාද හැදීම කියලා බලනකොට අන්තිම පාඩමයි හරි බලන්න කොච්චර හොඳ අංශුණා නෑ වෙන කෙනෙක් ආයෙ කටේ කිරීමේ ශක්තිය ඇති කරගන්න ඒ වගේම තමයි කොච්චර ඥානය තිබුණා තමයි විදිහට නොමනාලේ තපිරවල මොලේ කියලා බෙදෙනවා. ඒක තමයි උතුරට ආයතන තිබුණා. නොකරනවා නේද? අපි හොඳ බලමිනියක් වගේ ඉඳලා අපු හැදෙන්නේ. තේරෙනවා. උදාහරණයක් කියනවා. ආගේ ධර්මවල මේ අන්තරාමි යෝගාවචරය ඊට කලින් මේ ධර්ම ටික කරගත්තට පස්සේ මේ සාරණේ යොත්තා ආයනතර පහළ වුණා ඒ සෑම කෙනාම එතනදී එතෙන්ද ගැලපෙන කලියුත් තමා විසින්ම සංස්ලේෂණය කරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කරන දෙයක් නැහැ. බුදුරජාණන් දෙනවා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. කොහේද මෙන්න මම මාර්ගය දක්වලා තියෙනවා. මේ මාර්ගය තමන් කිරීම තමයි විද්‍යාත් ඒ තමයි කරන්නේ. ඒ තමයි මුචාන ධර්ම සම්පූර්ණ වුණාට පස්සේ පමණ මේ යෝගාස්ත්‍රය අතර ඒ ධර්ම සුද්ධයි. එනවා අන්ත දෙකට යන්නේ නැතුව නැත ඡාම දේවගන්නේ. සමාධි ප්‍රතිපදාව සංශ්ලේෂණය කරගන්න හැටි ඒකට පටන් ගන්නවා. ඒක මේ යෝගාවචන ආවිනික ක්‍රමය. ආවෝ කෙරුවත් කොයි කොයි රටේ ගියත් ඒකම ධර්ම රටේ තමයි තියෙන්නේ. නමුත් අපිට තියෙන උපනිෂේ සම්පත්‍ය විනාශ. අපේ කෙලෙස් අපේ පොරුසු කැටි විනාශ. ආනේ කැටි වල ආරෙන් තමයි ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට කරගන්න සිද්ධ වෙන්නේ. ඒක ඔච්චරම වලින් කරන්නේ අන්තිමටම ඒ ඒකෝ අන්තෝලෝකේ කියලා කිව්වා කතා කරනවා. ඉතින් ඉතින් මේ මේ බලහත්කාරෙ ගිහලා ගිහලා ගිහලා කිසි ගාණක් නැහැ. බයිස් සෑම පැත්තක්ම අතන් කරලා සංජීවකා ගාණේ ගිහලා යාස්තවල හර්ජීත. දැන් ඉතින් මොකද කන්නේ කටි. එයා ආහාරම කරනවා කරනවා. ඉතින් වරකින් ගිහලා ඉතින් ආන්නේ වගේ ඒ හතර වගේ මචාන පුතරන් යනවා. දීගේ ඒ ඉතිමාර ඉන්ද්‍රිය බල ඔච්චරම වඩේනකොට ඒ යෝගාවචරයේ පුදුමාකාර ආරම්භිකා. හැමනේම ඇත්තෙම තාරීමක් කරලා හරි ඒක යෝගාවචරයේ ඊට පස්සේ ඒ පුළුවන් කොටස සෑම දැනගීම. මාධ්‍ය ප්‍රතිපදාව හැර ආයත් මොනාවේ අන්තෝලනයක්. අන්තෝලන කියන්නේ ඒ සංස්කාර උපේක්ෂාවෙන් ඒ අන්තවලදී චේතනා කරනවා. අන්තෝදේ තීව්‍රය. එයා දන්නවා මේ අන්තය කියලා කියන්නේ ඉතාමත් අනිශ්චිත දෙයක්. වඩාත් වැඩගන්න පුළුවන් කරන ඒ අංග දෙක තමයි තියෙන්නේ. ඉතින් තේරෙනවා ආරගෙන ප්‍රතිපදා කියන ආහාර ප්‍රතිපදා. අවිරුද්ධ ප්‍රතිපදා. මේක රූපාදේ වෙන්නේ මේ කර්මකාරය. කර්මකාරය කියනවා ආජීව ප්‍රේෂණ. නමුත් මේ භාවනාව කියන කවදාකවත් ජීවිතකට උදාහරණ මේ කරලා කියන ඔය ඉවරනේ මේ වගේ රැඳ හයක් පහරව ගිහිල්ලා ගිහිල්ලා වැල්ලා වැල්ලා තමයි අවසානයේ මේක නැද නතර වෙන්නේ නතර වෙනකොට තීන්දුවක් ඕනේ නැහැ වෙන දෙවි ඉතින්තාවේ උපේක්ෂා සම්බෝධනයේ යනකොට එහෙම නැත්නම් මේ කරනවා කියන උපේක්ෂා කියන ප්‍රශ්න විහාර සම්බෝධන වලට යනකොට කම්මස්සන කමනායසෝ කම්මයෝනි කම්මබන්දු කම්මවයිරනෝ යකමං කරිස්සාමි තත්සන් ආයාසෝ කරිස්සාමි කියලා හිතේයි එනා අපි කරදී පමණයි අපි ඉතිපත්යෙන් අපි කොච්චර කරවත් අපිට ඕනේ මතේ ගන්න සිංහලට නගලන්නේ ඔන්නෝ ධර්මේ නගලන්නේ ඒ ධර්මේ නගලන්නේ කියන ඒ ජීවිතේ ඉන්න තීන්දුව කරනවා ඔය වෙනස් කරන්න අපි වලම සංස්කාරය කියන්නේ. ඒ සංස්කාරේ නොකර යන්නේ පස්සේ දුරට මහානාගපේ කාර්යයෙන් පටන් ගන්නවා සම්ප්‍රය ඇතුලේ වායය සම්ප්‍රේ වායයට මෙයයි. සම්ප්‍රේයය අනිත්‍ය දුරක් වලකමක් නැහැ. අර කොහොම කරපු උපේක්ෂාවත් කියන්නේ ඒක සම්ප්‍රේය හොඳට බලන්න. බලහිනකොට අන්තිමට තමයි අර අන්තිම ප්‍රතිපදාව තමයි කියන්නේ. කොහොම වැදෙන තවත් එක්කෙනෙක් තමයි කිච්චුරු පාදක ඉන්නවා නම් තවත් කල්යනා දෙන්නේ කුතුමාකාර සාන්තියක් තියෙනවා. මොකද මේ අර පරලස්සක් වල දෙවියන් පරිච්ඡාම තෝරන පරණත්වයේ මේ ලෝකේ මොනවාදියක් පිච්චාමේ වැල්ලට අමුච්චාම වැල්ලට අමුච්චාම කෙලියම අරතුවයි. උදේම ගත්තු. උදේම සම්පූර්ණ. උදේම මිච්ඡාතු. ඇදී කෙනෙක් නම් කාර්යයක් කරන්නේ අනිත්‍යව දැනගන්න කියලා දුරට පැත්තම ගිහින් මනසට පිස්සු කියලා කියනවා. මට ආවද වෙන්නේ නැහැ. නමුත් යෝගාවචර දැනගන්න ඕනේ අපි කොච්චර භාවනා කරත් ලෝකයා භාවනා කරන්නේ ලෝකයා ඉන්නේ පුරුදු සංචාර කාමරයක් බලමයි. ඒක ඒ වෙනාවට අපන්නක ප්‍රතිපදා. නොකරන ප්‍රතිපදා. සාමයේ ප්‍රතිපදාවට පත් වෙන තමන්ගේ සාමය ගන්න. එහෙනම් තමන්ගේ මේ ගුණයන් දෙවියන්මයි කියන එක ජීවිතේ දාලා ලැබෙන වටිනා ආස්ථාවක් නැත්නම් සම්පත්තියක් ඒ නැත්තටම මේ වචන වෙනාම ගැන කතා කරලා විපස්සනා කතා කරලා අපිට මේ ධර්ම උපයෝගය කරන්න ඉස්සරහාමයි අපි අපාරේලා කියන උපයාගත ධර්මයේ ඉගෙන පවත්වන එකයි නැත්නම් උත්සාහ සම්පත්තිය වල අවශ්‍ය කරන ආරක්ෂා සම්පත්තිය ඊළඟට තේරුම් ගන්න භාවනා කරන යෝගාවචරය මත තියෙන සමතිය තමයි භාවනා කරන්නේ. ඒ උත්සාහ සම්පත්තිය ඉතිරගතවදී ආරසාවේ සාගිය කියලා. ඉතින් කෙනෙකුට ඒක කරන්න බැහැ. ඒ වෙනයි සම්පූර්ණ අරගෙන වෙනවා. අපෝලකට වෙනවා. නෝ පීසක් එක භාවනා කරනකොට ඒ පිළිබඳව සමාජයේ තියෙන ආකාර සම්පෝසුකෝ කියන උපේක්ෂාදීරකෝ කියන කතාවක් කියලා. ඒ වගේ මේ කාලේ සමීනේ තාන්ත සංකල්ප කුසිනේ අදහසින් කරා. කරවල ආරම්භ කොට ප්‍රසන්න කරන කොට ශක්තිය. ඒක නැත්නම් මේ තාන්ත කරවල ආරම්භ ආදී පුතන මේ මාතෘකාව ඔල්ලනවා. ඒක කාරිනා පන්දි ජීව සමාජයේ මෙහෙම ජාති පන්දි ජීව සමාජයේ එහෙම එකක් කියන්නේ. ඕනම සමිතියක සමාරම ඕනම අතිවන්දිත අදීයේ මොන මොනවයි කරන්නේ අර ජීවිතයේ කියන්නේ දෙයක් කරනවා එතන උපකාරා වචනේ අර යෝගාවචනයේ පසුබට මාර්ගය අවලෝකන තියෙනවා ඒ සෑම ඉමේ කිරීම කිවිච්චේ කරනවද සංසාරන ඔක්කොසත් නැතනහරේ ඒක අනු කිවේ නාමයේ කරයි ඒ හොඳ වෙලේ තමයි තාමත් උපේක්ෂාවයි ඒ දුක කරේ තුනේ අධිකාර කුසලයට කල්පනා උත්තරේ අවස්ථාව දීලා අපි නොයලවි. ඇති මරණය නොකර විඤ්ඤාණයට පස්සේ විඤ්ඤාණය තමයි හිත කරපු දේවල් නෑ. ඒක නෑ. ඒකවල අපිට මේකෙදී නිින්ද යනවා. සාමාන්‍යයෙන් කියනවා අදීනේ සම පහස්පත්යෙන් පස්සෙන් පුළුවන්. ඉතින් ඒක අවුමිලවන්න මෙහි කියන්නේ. නම් මේ මේ භාවනාවක් යථා කියලා කෙනා හිතු කරනකොට හැම කෙනාම කාණින්නෝනේ මේ වගේ කටයුත්තක් කරනකොට ඉතාලතම්පත් හොඳම තාස්මා කෙනාගේ තීන්දුව එනකන් හරි කොහොම අදහස් ඉදිරිපත් කරනවා කියන්නේ නමුත් කල්පනා කරනවා අවශ්‍ය වෙලාවෙදී කොට අවශ්‍ය තීන්දුව ගැනීම ඒ නිසා මේ උච්චාරණය සතරක්ම කියන කතා කරනකොට අපි කවුරුහරි මේ මයිටිං වැඩ කරන්නේ මයිටිං ප්‍රයත්න කරන්නේ ඔය කරුණාවෙන් අපි උදව් කරේ. මුදිතාව කියන එකම ක්‍රියාපදයක් නෙවෙයි. හොඳ දැකලා සතුට වෙන්න. උපේක්ෂාව කියන්නේ සම්පූර්ණ නිවිචය. අපාරක වැඩ. ඒ උපේක්ෂාව සමත උපේක්ෂා. ඊට වඩා බොහෝමත් සක්‍රියයි. ඉතාමත්ම ක්‍රමවල විතර කරගෙන යනවා බොහොම විචිත්‍රයි. විපස්සනාමින් උපේක්ෂා. එන්නේ මේ දෙක තුලින් තමයි උපේක්ෂා කියන්නේ පමණමයි මේ වාක්‍ය ප්‍රතිපදාවට යනකොට. එනිසා යෝගාවචරය කල්පනා කරනකොට භාවනා කරනවා කියන එක භාවනා ප්‍රතිඵල කරනවා කියන එක දෙවි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ ලැබුවා වූ ප්‍රතිඵල අපි සීලයක පිළිදලා සමාජයේ දුසු පරිසර ඇති කරගෙන ඉන්නේ සමුදයක් ඇතිවන නරස්තු කරනවා කියන එක හරිම අභියෝගශීලීයක්. හරිම වෙනස් වෙන සුළුතියක්. ඒකා ඒකදී අපි සම්පූර්ණ සාමාන්‍ය බුද්ධියෙන් එන බලවර්ධනය කරගන්න ආරක්ෂා කරගන්න. ආරක්ෂා කරගන්න නැත්නම් එකතු වෙන එකතු වෙන ගමන් ලාහකෙම බෙස්කෝ වගේ පිළපයි. එමෙන්න නොපෙනීමේදී නොපෙනීම සදා අවශ්‍ය කරන්නේ තමයි බොජ්ජාකුල කතා කරනවා අවසානයේ දක්වනවා මේ පේශා ඒ පේශා කරන්නේ නාන පේශාවක් වැඩි කමර කම්මනේකට අදින පොරවන්නේ එකක් නෙවෙයි. ඔබේ ධර්ම දැකලා මේ විනාල කරන්නේ කමදී ඉන්ද්‍රියවල ඉන්ද්‍රියයි කියලා ගන්නවා. අඥාන උපේක්ෂාව මොහයගේ කියන කාමයේ මේ කියන කතාව. කාමයේ මේ කියන කතාව මේ මෙතන චේතන කයින් ගත්ත සතියේ පණ එක දිගටම ඇති වුණා වූ තලසුණක් තමයි ඒ යෝග අවශ්‍යය. උපේක්ෂා කරනවා මේක තමයි සාමාන්‍ය කියන්නේ විපස්සනා ඥාන ආමරාවේ අවධානය දක්වන සංකාර උපේක්ෂා ඥාන. සියලු සංස්කාරයන්ගේ උපේක්ෂා කරනකොට ඒක අටුවා හොඳටම පිළිගන්නවා මේ ක්‍රියාත්මක ඉන්නේ කාන්දම හදනවා කියන එක දෙකයි තේරුම් ගන්න අවස්ථාවක්. තාම සෝවාන් වෙලා නැහැ. තාම ඉඳලා තියෙන අනුරෝධ පොත් පූජානවල කියලා නේ. අවුත් උපේක්ෂාවට ආවපස්සේ තේරෙනවා. මේක මේ තරමින් අපල පුදුමෙන්න පුළුවන් නම් ආතනන්තක වශයෙන් කියනවා කොහොමද මුක්ති දෙන්නේ. කොහොමද ඒක අපන්න කොහේ කරන්නේ කියලා. දැනගන්න ඕන මොකක්ද විශාල ලක්ෂණ විශාල කටි විශාල ගුණ අවශ්‍යයි તો කාලෙට පටන් ගන්නවා ඒකයි මේ සමත උපේක්ෂාවේ විපස්සනා උපේක්ෂාවේ ප්‍රතිවිරුද්ධ මේකේ තමයි ලෝකාවන්තය අනිවාර්යයෙන්ම වෙන තරකට නොගොසින් මාගේ ප්‍රතිපදාව වලේ විශාකාත්මා කරගන්න ඕනේ තම තමන්ගේ ජීවිතවල මේ භාවනා කරන කරන බණ අන්දාන්න සම්පත් වෙන විමුක්ති ගන්න වෙන නිදහසක් වෙනවා නම් එනම් භාවනාවක් සරලෝ කුකුස් යට කලම චන්ද්‍රකති වැඩි වෙනවා එහෙනම් දැනගන්න මොකක් හරි ඒ නාම නොමේදී ගති කියන මොනවාද කියේ එන්නේ එන්නේ ඉන්නේ විමුක්ති රසය වැඩි වීම තමයි විමුක්තිශා වැඩෙනවා කියන්නේ උපේක්ෂාව ජීවමාන සාපන අෂ්ටෝම ධර්මයේ අපාර වෙනදී එනිසා මේ කල්පනාකාරයෝ යෝගීම ප්‍රමුඛාරයෝ සතියකට අනුකම්පාවෙන් කියවලා මේ පැහැදිලි වෙලා නොදා තමයි උපේක්ෂක කරකි සාධාරණවකි දිනු කවමෙන් පිටාසේ කරමින් ඇතුළතින් පහළ වෙන උපේක්ෂාව බොහෝ වේලා ආනිරපත්‍යන සුන්දර පාදාරයන් ඉන්නේ සත්‍යාව හරිහාරය ආහාරය යාළුවෙන් දෙමදාගෙන දාගන්න ඉතින් කවදා ප්‍රයෝජන සීමා එකක් කරගන්න අපුතුන් පාඩ කාරණා අමුතුත්පාද ආලවන්නේ කියන නාමවල කැලේ කරාන් දුවන වගේ පාස්. සිංහේ පහල වෙලා නැහැ. මොළු වෙන කියලා අන්නේ. නමුත් අපි අදින මුතුන් පාද කාලයක ඒ වගේම අපි ඉස්සර කරන මේ නිරවාදී අනන්ත අප්‍රමාණ මේ වගේ ඒවා කොච්චර තිබුණත් තම තමයි කාරණා ඉෂ්ට කරගෙන ඒ උපේක්ෂා රැක කරන මාර්ගඵලලාභී කරනවා ඉතින් අපිට මේ කටයුතු කරන්න යන වෙලාවදී ඉතිරිය දැනගතිය යුතු මේකයි. ඒ නිසා පුළුවන් තරම් ඥානවත් උපේක්ෂා ඒ කියන්නේ විමුක්තන උපේක්ෂා පාරකට ගත්තොත් ඒකම මානවල ඥානයෙන් අයින් වෙනා වූ මේ මාර්ගේශාවල රාජිකක කට දක්වන. ඒ සාමයේ බලවවල කරන අරහන සම්මාචාරන මේ සියලු මාර්ගවල කරගන්නා වූ මේ කුසල ඒ පොච්චංගෝපේක්ෂා සාක්ෂාත් කරගන්න අනිත් සාක්ෂාත් කරගැනීමට සියලු දිනාරම ශක්තිය දහිනේ බලවත්පත් වේවා. යම් කෙනෙක් මේ පොච්චංගෝපේක්ෂා ආශා කරන මාර්ගඵල ලබන ජීවන ඊගා මාර්ගයයි නැවතත් ඕක ආයෙත් සවුන් කරගන්න. සාධාරණ ගොරෝසු නෑ මාර්ගයේ මාර්ගය තොත් බලාපොරොත්තු නැති තරම් ඉම්පෙෂා පඩපඩා මතක කරගන්න. ඉතින් නැතිවෙනවා. එතකොට යෝනි සම්ප්‍රදාය කරකිනේ තමයි මේ සෝවාන් කතාවේ ආරම්භයක් කියන පාඩ බල ලැබෙන්නේ වරිකාමතරයෙන් දේවල් නෙමෙයි. නමුත් පළවෙනි එක තමයි ඉතාමත් දුෂ්කරයි. ඒක ඉතාම විචිත්‍රයි. මාගේ ප්‍රයත්නයේ ධර්මයේ අපේ ජීවිතයේ ජීවිත පූජාවෙන් කටයුතු කරන කෙනාට ඒ විචිත්තතාවය දැකගෙන යනවා පවන සමුදකාතික සුබජකුයි. ඒ කියලාදී මේ ගමනේ කියලා කියන්න දැක්කා. එනතාවවා පච්චාතාවයන් ස්පන්දිත කියන ධාරය. ප්‍රතිපලය තමයි ඉතන ඉතන ප්‍රශ්න කරන වෙලාවදී උපේක්ෂාවට ප්‍රකාශ. ඉන්සා දැනගන්න තමන් සාක්ෂාත් කරගෙන ජීවත් වෙන්නයි යොවටම පෝෂණය කරන කාලයේ තමන්ගේ සත්‍යය අනුසල්කා ගැනීම ඇති උපේක්ෂාව තවරව ජීවපව කර ගැනීමට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිත ධර්ම දේශනාවෙන් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සිය දිනාටම නිර්වාණ සම්ප්‍රේවා තනසි මුදා වේවා කියන ප්‍රාර්ථනාව.